සින්දක මහත්තයා අවසරයි සෝමයා ස්වාමීන් වහන්සේ වන්තර ඇහෙනව නේද ඇහෙනවා හරි ස්වාමීන් වහන්සේ වංශ කිව්වා අර පටිච්චසම්පදායේ අපි අර චක්‍රීය ස්වභාවය ගැන විස්තරයක් කරා පැහැදිලි විස්තරයක් ඒකෙදි මට ආපු පළවෙනි ප්‍රශ්නේ තමයි මේ වෙනත් ඒ කියන්නේ බුද්ධ බුදුහාමුදුරු බුදුරජාණන් වහන්සේ කාලේ තිබ්බ වෙනත් දෘෂ්ටීන්ගේ ඔය චක්‍රීය ස්වභාවය ගැන වංශ කොහරි දැකලා තියනවාද එහෙම නැත්නම් එහෙම එකක් තියනවාද දැන් පිට ආගම් වල නම් මට තේරෙනවා ඒක ඒගොල්ලන්ගේ නැහැ කියලා කියන්නේ උනත් ඒබ්‍රහමික ආගම් වල ගොඩක් වෙලාවට මට පේන්නේ මූලයක් තියෙනවා අර සරල රේඛීය ගුණය තමයි තියෙන්නේ. කියන්නේ චක්‍රීය ස්වභාවයක් ඒකේ මේ ධර්ම විස්තර කරනකොට ඒ වගේ පැහැදිලි කිරීමක් මම දැකලා නැහැ. නමුත් මේ අනෙකුත් අනෙකුත් දේශ අනෙකුත් ශාස්ත්‍රවරුගේ චක්‍රීය ස්වභාවයක් පෙන්නලා නැහැ. මොකද ඒකට හේතුව තමයි ඒ අයගේ සියලුම මතවාද කරුණු දෙකක් මතයි රඳා පැවතුනේ. එකක් තමයි ආත්මයක් ඇත්ත එය භවයෙන් භවය පවතිනවාය. අනිත් එක තමයි ආත්මයක් ඇත්ත එය භවය අවසාන වෙනකොට අහෝසි වෙනවාය කියලා. එතකොට දැන් ඔය ආත්ම කතාව ගත්තහම ඒ හැම ආගමකම මේ ආත්මය නිර්මාණය කළේ කවුරුන්ද කියන යම්කිසි මූලයක් පිළිබඳව කල්පනා කරනවා. එතකොට ඒ අනුව යම් අය තීරණය කළා මේක යම්කිසි දෙවියෙක් බ්‍රහ්මයෙක් සුවිශේෂ ශක්තියක් විසින් මෙය නිර්මාණය කළා කියලා. එතකොට ඒ සියලු ආගම් දේවවාදී ආගම් හැටියට සැලකුණා. තව පිරිසක් තීරණය කළා නෑ මේක හේතුවකින් නෙමෙයි හටගෙන තියෙන ඉබේ හටගත්තා ඉබේ නැති වෙන. එතකොට ඒ වගේ අය හඳුන්වනවා අදිච්ච සමුප්පන්න. එහෙම නැත්නම් අ හේතු අප්‍රත්‍යක වාදීන. එතකොට ඒගොල්ලෝ හේතුවක් ප්‍රත්‍යක් පෙන්වන්නේ නෑ. මේක ඉබේ හටගත්තා. එතකොට ඉබේම නැති වෙලා යන. අන්න ඒ විදිහට. එතකොට දැන් ඔය අහේතු අප්‍රත්‍යකවාදීනොත් දේවවාදීනොත් දෙගොල්ලම ආත්මය කියන එකක් පිළිගත්තා. එතකොට ඒ පිළිගත්තාම ඒ යම් කෙසේ ස්ථාවර වූ යම් මූල ශක්තියක අකණ්ඩ ඉදිරි පැවැත්මක් ගැන එක්කෝ ඒක මේ භවෙන් අවසන් වෙනවා කියලා උච්ඡේද දෘෂ්ටිය ගත්තා එක්කෝ භවෙන් භවේ පවතිනවා කියලා කිව්වා. එතකොට මේක චක්‍රයක් හැටියට නෙමෙයි ආත්මයක් කියන එකක් යම් තැනකින් පටන් අරගෙන ඒක හේතු ප්‍රත්‍යයෙන් හටගෙන හෝ දෙවියෝ නිර්මාණය කරලා හෝ කවුරු හරි කරලා මේක හටගත්තට පස්සේ එතන ඉඳලා සරල රේඛීයව ඉදිරියට ගලා යාමක් තමයි මේ හැම ආගමකම කතා කරන්නේ. මේ බඳු චක්‍රීය කතාවක් නෑ මේ චක්‍රීය කතාව එන්නෙම අනාත්ම දර්ශනයත් එක්කලා එහෙනම් අන්තරනේ ඒක එහෙම බැලුවම මේ අපේ අර බුදුරජාණන් වහන්සේ දැනුව ලෝකෙට දීලා තියෙන විදිය පැහැදිලි කරලා තියෙන විදිය බැලුවාම ඒකෙත් නම් කිසි විශේෂයක් තියෙනවනේ. පදේ තමයි තථාගත දේශනාවේ ඉතාම සුවිශේෂ තැන. එතකොට මේ පටිච්චසමුපාද දේශනාවෙන් තමයි උන්වහන්සේ අන්තවලට නොගිය මධ්‍යම දර්ශනයක් ඉදිරිපත් කරන්නේ. ඒ කියන්නේ සාස්වත දෘෂ්ටියටත් වැටෙන්නේ නැති, උච්ඡේද දෘෂ්ටියටත් වැටෙන්නේ නැති මේ ආත්මවාදයට ආත්මවාදයේ පරයාගිය ඊටාම විශිෂ්ට දර්ශනය උන්වහන්සේ මතු කරන්නේ මේ පටිච්චසමුපාදයේ පාදකට. ඊළඟට අත්තකිලමතාන යෝගයට වැටෙන්නේ නැති කාමසිකල්ලිකාන යෝගයට වැටෙන්නේ නැති ප්‍රතිපත්ති ක්‍රමය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ ආරෂ්ඨාංග මාර්ගය. එතකොට මේ පටිච්චසමුපාදය සහ ආරෂ්ඨාංග මාර්ගය කියලා කියන්නේ දර්ශනය සහ චරණය. ඒ දර්ශනය සහ චරණය දෙකම එතන චරණය කියලා ගත්තාම ආරෂ්ඨාංග මාර්ගය විතරක් නෙවෙයි සමස්ත චතුරාර්ය සත්‍ය මේකට අන්තර්ගත වෙනවා. එතකොට පටිච්චසමුපාද දේශනාවෙන් තමයි මේ සමස්ත විශ්ව ක්‍රියාවලිය තාම පැහැදිලිව විශ්ලේෂණය කරන්නේ ඒ පිළිබඳ දැක්ම ඇති කරන්නේ එතකොට කොහොමද ඒ තුල පුහුණු වෙන්න ඕන කියන එක මධ්‍යම ප්‍රතිපදාවක් හැටියට ආරෂ්ඨාංග මාර්ගයෙන් පැහැදිලි කරනවා. ඉතින් ඔය කරුණු දෙක තමයි තථාගත දේශනාවේ සුවිශේෂ තැන.